සංකේතයෙන් මනස හතරවෙනි මේකල සූත්‍රය හතරවන දේශනාව. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ හොඳයි අපි මේගල් සූත්‍රය කතා කරගෙන ඇවිල්ලා අපි පරිදි සරේ කතාවේ අපේ මාස 27 වෙනි දින වේදාල සූත්‍රයේ තුන්වන දේශනාව. හොයයි මේ සුමාන දෙහිකට පස්සේ තමයි අදයි අපේ සංකේත පවත්වන්න හම්බුනේ. සදා සුමාන දෙහිකට කලින් අපි ඉතිරිකම් පතරුනේ වේදාල සූත්‍රයේ කරා කොච්චක් අපි අවසන් කළා. ඔබට මුලින්ම ආරම්භ කරේ දුප්පඤ්ඤ භාවය ගැන. ඒකට දුප්පඤ්ඤ පඤ්ඤා කියන ඇති දෙක. අපි කතා කළා. ඒ දුප්පඤ්ඤ භාවයයි සත්‍යා භාවයයි කියන එකේ අපි සාමාන්‍ය සිහිපත් කරනවා නම් දැන් කෙනෙකුගේ ජීවිතයේ දුක් නොවන දැනට වග බලා ගැනීමයි අප විසින් නිරන්තරයෙන් අපේක්ෂා කරන්නේ. ඒකට ඒක එන කාලය මේ දුක් එන කාලය පිළිබඳව නොසිතන අවස්ථාව දුක්පන්දි කියලා කියනවා. තමන්ගේ ජීවිතයේ දුක කීජලයක් එන්නේ මොන ආකාරයෙන්ද කියලා. යමෙකුට හිතන්න දන්නේ නැත්නම් ඒ ඒ ඒකේ අවදිය ඒ සමය ඒ කාමයෙන්ම ප්‍රඥාවෙන් තොර සත්‍යයක් ඒක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කොල්පේ වශයෙන් කොටස් හතරකට බෙදලා බුදුහාමුදුරුවෝ පෙන්නපු ගියා. ඔව්. ඒක අපි ඒක ප්‍රයෝජන ගන්න විදිහට නොදන්නා. ඉඳලා ගන්න ඉඳලා නොගැනීම තමයි මෙතන දුක්පත්. ඒකට අර කියන කොටස් හතර සත්‍ය හතරක් තියෙනවා. ඒක අපේ ප්‍රයෝජනෙ යොදාන යොදා ගන්න දන්නේ නැතිකම ඒ ප්‍රඥාවෙන් කරන්නේ. ඊළඟට ප්‍රඥාවන්තයෙ කිව්වේ ඒ යම් කිසි පුද්ගලයෙක් ඒ බුදුහමඳු විසින් දෙන්නපු කොටස් හතර. සමහරකින් දුක් නිවා ගැනීම සඳහා යොදනවා නම් අන්න ඒක ප්‍රඥාවන්තකම හැටියට අපි කියනවා. ඒක හදාන හදානාක කියන වචනේ පාවිච්චි කරේ ඒක. හදානාක කිව්වේ පැහැදිලිව දාන්න. පැහැදිලිව කාරණේ තේරෙනවා. අනේ බෑ පදන. එතකොට දැන් අපිට යම් කිසි කරුණක් ඉදිරිපත් වූ විට පැහැදිලි පැත්ත පැත්තකුත් නොපැහැදිලි පැත්තකුත් කියලා දෙකක් තියෙන බවයි තේරෙන්නේ. නොපැහැදිලි නොපැහැදිලි කියන්නේ පැහැදිලි වෙනවා. එතකල් නොපැහැදිලි. පැහැදිලි වෙච්ච හැටි නොපැහැදිලි කියන එක නැහැ. ඒකෝර දැන් පැහැදිලි නොපැහැදිලි කියලා කියන්නේ පේන නොපෙනෙන ගතිය. මොකක් පේන නොපෙනෙන ගතියද? ඒ සිද්ධියේ தත්ත්වය නොකෙදෙත. ඒ තමා ඉදිරියේ තමාට පීඩා ලබා දෙන යම් සිද්ධියක් තියෙනවා නම් ඒ සිද්ධියේ පැහැදිලිව යාට කාරණය හොමින් නොදැනීමයි මෙතන පැහැදිලිද තියෙන්නේ. පැහැදිලි කියන්නේ තේරුම් අවස්ථාව ඉඳලා පාවිච්චි කරන වචනයක්. කොට අපි ඒක කරින් ජාගක ඊළඟට ඒ ප්‍රඥාව ගැන කතා විවර කළා අපි ගිය පාර අපි නැවැත්තුවේ මේ විඥාන කියන පදේ පදේ විඥාන විඥාන කියන පදය සංගතහාමුදුරු විග්‍රහ කළා විඥානාති විඥාන විඥානාති කිව්වේ විශේෂයෙන් දන්නවා කියන එකයි ගිය පාර අපි ඉස්සර හිතුවා. ඒකට විශේෂයෙන් දන්නේ මොකද්ද? අපි ඒක තවත් එකක් අද අලුත් කරලා හිතේ කරනවා නම් මේ මොකක්ද මේ විශේෂයෙන් ළඟයි කියන්නේ? අපි එදා පැහැදිලි කළා අපි විඥාන කියන ශක්තිය මේ ක්‍රියාව ඒක ක්‍රියාව ඒක අපි කරන එකක් නෙවෙයි මේ අනාත්ම ස්වરૂපය යටතේ සිදුවෙන ජීවිතය පවතින ජීවිතයක ඒ අනාත්ම ස්වરૂපය පුද්ගලයේ නොව ඒ අංශ ධර්ම ශක්තිය කරන ක්‍රියාවක් තමයි මේ ක්‍රියාව ප්‍රතිඵලය තමයි මේ විඥාන. දැන් මේ මොකද්ද ඒ ධර්ම ශක්තිය? පීඩාවක් අපි මේ කවුරුත් කතා කරන මේ කාම ශාසය නැත්නම් කාන්දම් ශක්තියේ ක්‍රියාව. ඒකේ කාන්දම අපේ ජීවිතය ඇතුලේ නිරන්තරයෙන් පවතින අපට කොටස් පහක කාන්දම් තියෙනවා. ඒකට මේ ඒ විචාර විචාරාසිකයේ විශේෂයෙන් දන්නේ කිව්වේ මොකද්ද? ලෝකයේ තියෙන සම්දම් යම් පරම සම්දම් සම්බන්ධ ශක්ති තියෙනවා ලෝකයේ සියල්ලම සම්දම් සම්බන්ධයි. ඒත් ඒ කාන්දම් මේ සත්‍යයතුලේ තියෙන සත්‍යයතුල ගොඩ වෙලා තියෙන කාන්දම විසින් ඒ කාන්දම ඊට අයිති කොටස විතරක් දැන ගැනීම කියලා විශේෂතාවය. එතකොට මේ ඇහව මොකද්ද දන්නේ දැනගන්නේ යා. ඒ විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? සුඛ දුක්ඛ උපේක්ඛා කියන එක සුඛ දුක්ඛ මග්ග සුඛේකා කියන මේ වේදනා තුනක් දැනගන්නේ වේදනා තුනක් දැනගන්නවා නෙවෙයි ඒක වේදනා තුනක් දැනගන්නේ කියන එක අපි එකක් ඒ කවුද දැනගන්නේ කියන එකයි මෙතන අපිට ප්‍රශ්නයක් මතුවේ අපි කියනවා අපිට දැනෙනවා ඒක නොකිය බෑ. ඒ කියන්න වෙනවා මොකද ඒක ඒක අපි දන්නේ. මේ අපි ගියේ කාටද කියන එක තමයි එතන විග්‍රහ කරන්න ඕනේ. තේරිලා එන්න ඕනේ ඒක. මේ අපි කියලා කියන්නේ අර ඇස කන නාසය දිව ශරීරය මොනය කියලා කොටස් හයක් අපේ ළඟ වැඩ කරනවා ඔයින් පිටස්තර මුකුත් නැති ජීවිතයකින්. ඒ හය අනිකුත් ජීවිතයක් අපේ මොකක් කරන්නේ නැහැ. ඒකට ඇසතන නාසයේ දිව ශරීරය මොළය කියන ඔය ස්ථාන හයක අර කාණ්ඩ වාස පහක් වැඩ කරනවා. අර පහේ වෙන්වෙන් වශයෙන් ඇසතන නාසයේ දිව ශරීරය කියන ඒ කොටස් පහේ වෙන්වෙන් වශයෙන් මේ කාණ්ඩම් කාම ශක්තිය වැඩ කරනවා. ඒවට කියනවා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටම්ම. ඒකේ ඇසේ කනේ නාසයේ දිව ශරීරයේ තියෙන කාන්දම් වල නම් මේ. ඒක ඊළඟට අපි මොළයේ තියෙනවා මේ කාන්දම් පහේම මිශ්‍රණය. ඒ නිසා ඒකට වෙනම කාන්දමක් නැහැ. ඒ කාන්දම් පහේම මිශ්‍රණයෙන් ගත්ත ශක්තිය සතන ඒ ඔක්කොම මොළේ. එතකොට ඔය කාන්දම් පහ තමයි මේ ලෝකෙත් එක්ක සුඛ දැනගන්නවා දුක්ඛ දැනගන්නවා උපේක්ෂා දැනගන්නවා කියන දැනීම කියන මේ தත්ත්වය උදානේ උදා කළා දෙන්නේ. ඒක දැන් මෙතන ඒකාන්තව දැනගන්නේ ඒක ධර්මමය ස්වභාවය. ඒක කාන්දම කරන වැඩක්. අපි ඇයි අපි මොකද මට දැනෙනවා කියලා මේ මට කියන කතාව ආයි කොහෙන්ද කොහමද ඒක කෙරෙන්නේ? ඒකත් හේතුවක් කොහොමද? මොකද මේ සත්‍යය දැන් මේ ඒකාන්තම් ක්‍රියා කරනකොට යාගේ ශරීරය තුළ රත් වීම අමතේරෝ රත් වීම කියන්නේ කාණ්ඩව ක්‍රියාකරනකොට ඒකේ අක්තිවාරම ඒකේ පදනම නැත්තම් මේ ඒක රැඳී පවතින ශක්තිය තමයි රත් වීම කියන්නේ. ඒ රත් වීම විදිහට මේ වස්තුවේ ඒ වස්තුවේ අර ඉන්ද්‍රිය පහටම බලපානවා ඒ රත් වීම. ඒ රත් වීම බලපාන නිසා අර දැනීම කියන්නේ අර කොටස් පහකින් දැනගන්න ශක්තිය විසින් නිස්පාදනය කරපු ඒ ශක්තිය වැඩි වෙනකොට අපි මේ දැන් ඉන්නේ කතාව මම මට රිදෙනවා මට දැනෙනවා කියන කතාව කොහොමද ඉන්නේ කියලා කියන්නේ. මොකද ඒක දෙවි කියවෙන්නේ කියන්නේ. තොරන්නයි එන්නේ. තොර අර රත්ීම වැඩි වෙනකොට අර රත්ීම තුලින් මතු කරන ශක්තියේ ක්‍රියාකාරී වේගය නිසා අර ශබ්ද ග්‍රන්ථි වැඩ කරනවා. ඒ ශබ්ද ප්‍රවෘත්තියෙන් වැඩ කරන එකෙන් අර දුෂ්ප්‍රත්‍ය වැඩි වෙනකොට වැඩියෙන් ගම්පේ වැඩ කරලා අර යන්නේ ශබ්දයක් පිට වෙනවා. එහෙම. ශබ්දයක් පිට වෙනවා. ඔය ශබ්දය ඒ පිටවද ශබ්දය. පුංචි ළමයි ගුගේ ජීවිතේ බලනකොට හොඳටම තේරෙනවා යාර භාෂාවක් දන්නේ නැහැ. ඔතේ යම් කිසි අමාරුවක් යාට වැටුනේ කියන්නේ රත් වීමක් වුණා. ඒ පැත්තෙම රත් වීම තමයි මේක ලබා දෙන්නේ. එතකොට අර රත් වීම වැඩි වැඩි වෙනකොට අර සංසිං ක්‍රියාත්මක සබ්ජෙක්ට් වෙනවා. ඒක අඬන්නේ කියලා. එතකොට මේ ඇවිල්ලා මේක අත්‍තට කාලාන්තරයක් යනකොට සමාජයේ විසින් දැන් සබ්ද සත්තුන්ගේ ඒ කැගිල්ලක් විතරයි අපට හැෙන්නේ. කොයි එකද කෑ ගහනවා ඒ සත්තුන්ද තුරු වෙච්ච ශබ්ද. අපි ඉතින් ඒ ශබ්ද වලින් එක එක සත. ඒ හස්තින්ම වෙනස් සංගලට අනුව ඔබේ ශබ්දේ විකුත් වෙනස. වෙනස් වෙනකොට ඒවා කාලාන්තරයක් ඒ සත්තුන්ගේ පුරුදලා තියෙන නිසා ඒ සද්දේ මතින් අන්නහවල් එක නිසායි කියලා නේ සතා දාන්න. ඒ පුරුද්දේ. කෙනිසා දැන් කාය කෑමක් දිත්තනම් කපුටු කෑ කෑ. ඉතින් අපි කියනවා මේ කාටත් කතා කරන්න කියලා. ඒක කතා කරන්නේ නැහැ තාත්තට. අනුන් කරනවා කියලා උත් තනියෙන් කාලන්න යෝත්. නමුත් අර සම්පූර්ණ පිටිවිස්තරක මේ අනේ හැටි අනේ දන්නවා මේ අනේ එන්නේ මේ මොකද සම්පූර්ණ සේනාගේ යම් යම් කියලා කවුරු කිව්වේ. ඉතින් අපිට වෙන්නේ කතා කරන කවුරුත් සම සමගින් කලේ ගියේ නැහැ. අර දේවල්. ඒකට දැන් අපි මේ කෑ ගහන්නේ මොකද? කෑ ගහන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි සත්‍යවරේ. අපි කෑ ගැහුවද නැහැ. සබ්දේ පිළිබඳ. එතකොට ශ්‍රමණින් සත්‍ය අර යම් කිසි ආභාෂයක් ඉගෙනීමක් කියලා එක සතහන් වීම දාර සතා කපුට පෑගන ස්වරූපය අල්ලලා සම්පේ අල්ලලා යා යම පොඩි එකක් තේරුම් ගන්න අන්න කෑමක් වෙනවා අන්න දැන් අපේ ඒ ඒ ශබ්ද එන්නේ මේ මේ කරුණු දෙක අපි දැනගන්නවා. උන්ට වඩා අපි. ඉතින් ඒ ශබ්දය එහෙමයි අර හැදිවි මොනක් තියෙන්නේ එකයි. ඒ ක්‍රියාදාමකින් කියන දේ ක්‍රියාවට පස් කරන්නේ වට කියනවා. විඤ්ඤාති කියලා. විඤ්ඤාති රූප කියලා කියනකොට අභිධර්ම. කාය විඤ්ඤාති, වති, වචී විඤ්ඤාති. ඒ කියන්නේ ගම්සීන් වල ක්‍රියාකාරීත්වයයි ඒ විඤ්ඤාති શબ્දයෙන් තියෙන්නේ. එතකොට ඒ දැන් අපි බලනවා අපේ මේ මම මේ මාතෘකාවක් නැත්තට කියන්නේ කවුද කවුද මට දෙන්නේ නැහැ. කවුරු මට දෙන්නේ නැහැ කිව්වේ නෑ. ඒ රත්තරන් වැඩි වෙනකොට කෑ රබ්ජේ දොට්ටා. ඉතින් ඒක තර පාලන ක්‍රමයකින් කරන්න එක එක ශබ්ද නිෂ්පාදනය කරන්න එක එක විදිහම කරන්න අර කලට හිතට ගත්ත හුරුව දැන්පත් කරගෙන අපි දැන් එක්තරා අධ්‍යාපනික ක්‍රමයක් යටතේ අපිව වර්ධනය ඒක කාලයකට පස්සේ කෙලිච්ච නැත්තම් අපි කවුරුත් අර පුංචි ළමයි මේ සත්වාගේ තමයි ශබ්ද නිකුත් කරන්නේ. ඒක කවුරුත් කෑ ගහනවා නෙවෙයි. රත් වීම වැඩි වෙලා නිකුත් වෙන ගම්පියාකාරී කියන සිංහල શબ્දයක් විතරයි. ඒකත් එයාට කැනඩ උනා ඉන්න පුළුවන්. ඒකට දැන් කියනවා මේක શબ્ද කරන්නේ බාර මේ දරන්නේ හම්ද කරන්නේ. නෝ මේක කරන්නේ නැහැ. එයා නෙමෙයි කෑ ගන්නවා කෑ ගන්නවා තමයි. හරිපුරට නෝතල. සොබ්ද කෙනෙක් ආයි කෙනෙක් ආයි එළවෙ සමහර කතා කරනකොට නවත්වන්න නැති. ඒ මොකද? එයාගේ පාලනය යට යටත් වීම සඳහා සමාජයේ විසින් හදාගත්ත ක්‍රම ක්‍රම පුරුද්ද මේ ක්‍රියාවට ළමලා ඒවා විතරයි නවත්තන්න පුළුවන්. ඒ අර මිනිහ නවත්තන මට්ටමින් පටන් ගන්න. ඒ යාගේ උත්සාහයට කරකට වීමක ප්‍රතිඵලයක්. ඒක නවත්තන්න පුළුවන්. වෙන පැත්තකින් යා ඒක නවත්තන්න. සමහර ඒවා තියෙනවා කවුරු කිව්වත් මොන විදිහට කිව්වත් නවත්තන්න බෑ. ඒක එහෙමම වෙනවා. ඔන්න දැන් අපි කියේ මොකද්ද දැන් මේ මම කියලා කිව්වේ කවුරුත් මම කිව්වේ නැහැ. ශබ්දයේ විසින් අපි ඒක යා මේක මම කියලා අපි සම්මතයක්. නැත්නම් එහෙම දෙයක් ධර්මයේ සාහිත්‍ය ගැන කියනවා එහෙම නෑ වස්තුවක ක්‍රියාකාරීත්වයක් විතරයි. අන්න එතකොට මේ වස්තුවේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඒක අපේ පරිහරණය අපි මේක රැකගෙන දිගින් දිගට යන්න දෙනවද නැත්නම් මේ නිරන්තරයෙන් රත්යෙන් ගිනියම් වෙමි. මේ හැම වෙලෙම පිළිස්සන ස්වરૂපය නවත්තනවාද කියන එක ඔන්න ඔය මත්තමදී ඔය ඔය විග්‍රහය දිහා බලලා හිතනකොට තීරණය ගන්න පුළුවන්. දැන් බබලේ කවදා. ඒත් මේ පුජ්‍යලයාට උපකාරයේ තමයි දේතුම හදාගන්න. මේ සංසාරේ මේ වස්තුව කිසි අර්ථයක් නැතුව දිගින් දිගට මේ විදිහේ දෝෂාගමී දඟලමි මේක කිසි අර්ථයක් නැතුව සංසාරය යනවා ඉතින් ඒක මම මමයි කිව්ව නිසා මේක මමයි කියලා ලෝකීය සම්මතයක් එක්ක බැඳිච්ච නිසා ඒක දැන් වගකීමක් බාර ගන්න බාර වගකීම අපට පැවරිලා තියෙනවා ඒක විදිනවන ඒක දෙරෙන්න ඕන ආදිව ඒකට මේ දෙරෙන කතාව විදින කතාවක් එක්ක සම්බන්ධයි විඳවන විඳවන විඳවන වැඩි වෙනකොටයි මේ වේගෝද. ඒ වගේම වේරුව වේරුව කරගන්න පුළුවන් මම හේවුනට පස්සේ වේරුව වල බලන්න. එතන වේරුව හොබනාවේ නැහැ දැක්කේ බැරියේ කියලා හිතාගෙන. දැන් ඔය වෙනත් අද කරගෙන තද කරගෙන නෙමෙයි. ඔව් තද කරගෙන නෙමෙයි. ඒ අන්දරෙන් තියෙනවා අර ශබ්දය එන ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වෙන ක්‍රමයකින් ඒ ග්‍රන්ථිය නම ඔකේ කියනවා ගන්න වෙන එකකට යාලි හිත දාලා. ඒකට ගත්තීම වෙන පැත්තකට ගියාම අර ශබ්දය පිළිබඳ ගන්න ශක්තියක් යාර නැති වෙනවා. ඒකයි වෙන්නේ. ඒකට යාගේ අර මිනිස් කමක් එක්ක පාලනය කියන මොලේ සටහන් හදාගෙන ඒ ඒ ක්‍රියාකාරීත්වයන් හුරුපුරු දෙක නිසා ඇතැම් වෙලාවට ඒ උග්‍රව අපි හිතන්නේ උග්‍ර වේද සත්‍යය කියලා ඒවා නොතන ඒ නොතන ඒක වමනා කරන හේතු එකතු වුණාට පස්සේ නැත්තම් දැන් අපි කියමු යම් කිසි කෙනෙකුට බයත් ඇවිල්ලා දැන් හොඳ වෙලාවට කවුරු හරි ටිකක් දෙන්න පාරක් ගැහුවා දැන් බය නවතිනවා නවතින වෙලාවට පාර දිදුනා අර බයද කරගන්න කර්මයට ඒ පාර කර්ම ඒ පාරේ වැදිරිච්ච වේදනාව රක්කොලේ නැහැ. ඒක නිසා හිත ගියා ඉපැත්ත. හිතේ පැත්තට ගියාම අර කෑගහිනවා. ඔන්නෝම හේතු සහිතව මේ ඔක්කොම ඒක නිසා මේක වුණා මේකෙන් ඒක හැදුවා කියන හේතු හද යට කැමෙන ඔක්කොම සිද්ධ වෙනවා. ඒක නිසා සත්‍යීම වෙනස් කරන අවස්ථාවේ ඥානරතිලා තියෙනවා. ඒ බය කියන්නේ අර තිබිච්ච ආපහක්තියම නෝ වෙන ශක්තියකට මාරු කරනවා. බය කියන්නේ මාරු වීම. තිබිච්ච සත්‍යය වඩා වෙන සත්‍යය ඒකයි කෑ ගහන්න මත්තමක් නැහැ. ඒක නිසා කෑ ගහනවා. මාරු කිරීමක් තමයි හැදෙන්නේ. කරනවා. එතකොට දැන් අපට උවමනා කරන්නේ මේ දැනගැනීම විඥාන ශබ්දයේ කියන කාන්දම දැනගැනීමේදී කාන්දම විසින් අපි කියන්නේ කාමය ගැන කාමය බාහිර ලෝකයේ තියෙන කාමයන් දැනගන්නවා දැනගන්නේ සුඛ දුක්ඛ වේදනා කියලා මෙතන විග්‍රහ. මේ මොකක්ද සුඛ දුක්ඛ වේදනා මේ වේදනාව මේ යම එක්ක මේ කාන්දම වැඩ කරනකොට යමක් එක්ක මේ කාන්දම වැඩ කරනකොට මධ්‍යස්ථ සාමාන්‍යයෙන් එන ඒව සුඛයි. වැඩි වෙනකොට යන දුක්ඛයි. ඒ දෙකම නිසුව සාමාන්‍ය දැනෙන නොදැනෙන මට්ටමේ උෂ්ණත්වයක් වගේ බදලා. ඔන්න ඔය විදිහට උෂ්ණත්වයේ තරාතිරම් තුනක්. ඒ නලවයි. නලවයි. ඒ නගින්න වූ තේජසයේ තේජස විසින් ශරීරයේ ඇතුළත රක්කන ප්‍රමාණය අර තමා විසින් කලින් වෙන්න ක්‍රමයේ හැටියට සමානත තේරුම් ගන්නා මත්තම තමයි සුඛ දුක්ඛ වේදනා. එතකොට සුඛයන්නේ වේදනාව දුක්ඛ කියන්නේ වේදනාව වේදනා කියන්නේ වේදනාව. වේදනාවේ කියන්නේ විඳවීම. එතකොට අපි ඇතින් කලින් නාසයෙන් දිවෙන් ශරීරේ මොළ මොළ ඉතිං ඔක්කොම සම්බන්ධයි. ඔක්කොම මොකක්ද කරන්නේ මේ බලමින් විඳෝනේ. විඳෝනේ. විඳවන්නේ කියන්නේ සිදු. විඳින්න වේදනාවක් වේදනාවක් නෙවෙයි. වේදනාව කියන්නේ දැනෙනවා. ඒ වේදනාව තමයි මෙතන සුඛ දුක්ඛ කියලා. ඒකට මේ වේදනාව ලබා දුන්නේ මොකෙන්ද කිව්වොත් වේදනාව මේ විඳින්න ලබා දෙන්නේ ප්‍රතිම. ප්‍රතිමයි විඳලය ලබා දීමට මුල් වෙන්නේ. ප්‍රතිම නැත්නම් ජීවිතයක් නැහැ. ඇයි ඉන්ද්‍රියක් නැති කියන්නේ අර කම්පණය කරලා නිකන් ඒකේ ගිනියම් කරලා අර මේ ක්‍රියාකාරී ස්වરૂපයෙන් මත කරන්න බලයක් දෙන්නේ නැහැ. එක්දම් ජීවිත කරන්නේ මේ ඔක්කොන්ටම අනුස්තප්පේ තමයි මුල් වෙන්නේ. එතකොට දැන් අපි මේ ලෝකේ ජීවත් වෙමි. මේ දේ හිතන දවරන වීර්ය කරන ක්‍රියාව යම් යම් ඒ කරුණු එනවා. ඒ කරුණ වලට අපි වීර්යය කරන්නේ මොනවද කරන්නද කිව්වද? විඳවන්න. විඳවන්න මේ දැස්සේ විදේපාම් කරනවා. තාකේල මූණ හොදන්න ඕන. ඒ මූණ හොදන්න ඕනේ කියන සිතුවිල්ල දැම්මට මූණ හොදන්න හිතුණා. හිතුනේ මොකෙන්ද? හිතුනේ කියන්නේ ගන්න ගමන යට දැනුණා. දැනුනේ මොකද්ද කියලා. ඒ වේදනාව ඒ වේදනාව නවත්තන්නේ ඒක සමබර දැන් මූණ හොදන්න යනවා. මූණ හොදනකොට ශරීරයේ ක්‍රියාකාරීත්වයන් ආදී මේ කියන්නේ දැන් ඉතින් මොනවද කරන්නේ විදෝනේ ඉතින් ඒක විද විදහාට ඉවර කරන්න හදන්නේ මොකද මේ මූලයෙන් විදහාට යන්න ඕන පැහැරි ගමනට මොකද්ද අර ඒ ගමන කියන්නේ හිතාපු සිටිවිල්ලෙන් දෙන වේදනාව උහුල ගන්න බැලුවොත් ඉක්මනට යන්නේ කියන්නේ මොකද අර ඒකෙන් බස්සගන්න ඒක කිසිවෙලක් නෑ අර වේදනාව බස්සගන්න ආ එතකොට දැන් මුළු ජීවිතේ දුකින් අර පීඩාවෙන් බේරෙන්න පීඩාවට ගොදුරු වීම හැම වෙලේම අපි ඇතෙන් කලින් නාසයෙන් දිවෙන් ශරීරේ මොලෙන් සිදුවෙනවා කියන්නේ මොකද ඒවා පාවිච්චි කරන හැම වෙලාවකම ආරම්භයේ දුකයි වැදගත් කෙලවර දුකයි හැම වෙලාවම ආරම්භයේ දුකයි කියන්නේ ඒ උපදින වේදනාව යන්තම් විඳගන්න පුළුවන් ටිකක් එහාට යනකොට දුක නෝබදෝ නෝබදෝ නෝබදෝ කියන්නේ ආරම්භයේදී හැම වෙලේම අපේක්ෂාවකින් අපි බලන්නේ අහන්නේ හැම එකක්ම කරන්නේ අපේක්ෂාව කිතු කරගන්න නැත්නම් බලන්නේ නැත්නම් නොබලා ඉන්නෝ අපේක්ෂාව කිතු කරන්නයි බලන්නේ මොකක්ද අපේක්ෂාව මේ තීන තමයි විඳෝටි දෙන්නේ එතකොට අහන වෙලාවට අහන වෙලාවට විඳින්මින් සිටපේ කෙනෙක් අහන්නේ මොකද්ද මේ වේදන මේ දැන් විඳින එක විඳින එක නෙවෙයි බලන්නේ මොකද්ද? නොබලා ඉන්න බෑ මේ නොබලා ඉන්න බෑ කියන්නේ. දැන් බොහොම යොමුසුළු වුණාවක් ඉනවා. මේ දැන් බලන්න ඉස්සලා තියෙන වේදනාවට කරගන්න එක නිසා බලනවා, අහනවා, ආග්‍රහණය කරනවා. ඒ මොනවද මේ කරන්නේ කිව්වොත් Taman දැනට විනෝද විදිල්ල විඳවන විදිල්ල මගහරව ගන්න නැති කරගන්න යම් යම් දේවල් වල උපකාරක වීම කියන ද්වාරය කියන්නේ. මොකද උපකාරය හරි කියන්නේ කිසි විකතාවගේ අඝාතකතාවගේ නේ මේ ප්‍රකාශ කරනවා අපි එතකොට මේ මොකක්ද කරන්නේ ඉතින් මොකක් හරි කරන්න වෙලා දෙන නිසා පුළුවන් දේ කරනවා කලේසු දේ දන්නේ කලේසු දේ දන්නේ නැති නිසා තීනදී පුළුවන් දේ දැනෙන්නේ වැඩෙන්නේ ඉතින් දුකේ ඉන්න බෑ බෑ මොකද ඒ තරම් උහුරන්නවා ඒ මිනිස්සු මිනිස්සු අපේ සත්තුල කෙනෙකුට ඔහු ඉන්නේ කිව්වොත් ආඥාව යටතේ එයා ඉන්නේ. නමුත් වික්‍රම හැබරෙන්නේ. විකල් ඇතුලෙන් හැබරෙන්නේ. මේ මොකද? අර රත්ීම නිසා ඇතුලේ ඒ ඔක්කොම එක එක කොටස් ඒවාට අයිති ක්‍රියාවන් කරනවා. ඒ ක්‍රියාවන් මෙයා අමරෝ. කෙනෙක් විදිහට ඉඳින්න බැරි වුණා. මේ ඔක්කොම මේ කරඬු ගෙනාවේ මේ කාරණේ සුඛ දුක්ඛ උපේක්ඛාව කියන මේ විඥාන සත්‍ය පිළිබඳව යම් කිසි වැටහීමක් දෙන්න අර කරඬ කියාපු ටිකක් ඔය කියමුනේ. ඒකත් දෙවියන් ගමන ඒ පොතින් පොතිතහම් දුරවහන. අන් විඥාන කියන කාරණේ. සත්‍යව කියන එකක් තමයි. මේ සත්‍යවයි විඥානයයි කියන දෙක එකට වැඩ කරනවාද නැත්නම් ඒ දෙක වෙනස් දෙකක්. එහෙම අහන්නේ නේද මොකද? ප්‍රඥාවෙන් කියන්නේ දැනගැනීමේ ඉස්සර කොටස. ප්‍රඥාවෙන් කරන්නේ දැනටත් විදිය දැනගැනීමයි. විඥාණයෙන් කරන්නේ දැනීම දැනගැනීම. එතකොට මේ ආනුදුරු ප්‍රශ්නය අහන්නේ ඒ දෙක එකට තීන බවට සාක්ෂි හොඳට තීන නිසා. මොකද ඒ විඤ්ඤාණය කියන දැන ගැනීම එක්ක ප්‍රඥාව කියන කියන්නේ ඒ තරම් ප්‍රමාණයක විශේෂ ගැනීම. එතකොට මේ දෙකම එකක්ද නැත්නම් ඔබ වහන්සේ මේක වෙනස් වෙයි කියලා කියනවද කියලා සම්සම්බුල කියලා. උන්වහන්සේ වදාරනවා මේ මේ එකක් නෙවෙයි. මෙතන දෙකක් තියෙනවා නමුත් එකටයි තියෙන්නේ. එක ක්‍රියා කරනකොට එකක් වගේ තමයි දෙන්නේ. නමුත් දැන් අපි කුකුලා හඳලනකොට අපිට වෙන්නේ කුකුලා හඳලන. නමුත් හඳලන්නේ කුකුලෝ තියෙන. හඳලන්නේ කුකුලා හඳලන්නේ වෙලාවද තියෙන. ඒ හැම වෙලේම කුකුලා හඳලන්නේ. හඳලන වෙලාවට කුකුලා තමයි යන්නේ. නමුත් එතන ක්‍රියාවේ හැඳලීමයි කුකුලේ. අන්න ඒ වගේ සතුටා බුදුරෝ මේක වර්ග කරලා හිටන් හේරෙන් උදාහරණ දෙකක් කළා දෙක දෙකක් නා දෙක එකක් වශයෙන් දෙවුනට දෙක දෙකක් මේ දෙකේ අයිතිවාසිකම තමයි අපට ඉතාම ප්‍රයෝජනවත් වෙන්නේ තේරුම් ගත්තොත් තේරුම් ගත්තොත් ඉතාම ඒ මොකද්ද ප්‍රයෝජනේ කියන්නේ විඥානයේ කියන එක හැම සතාටම කියන එකක් හැම කතා තුළම විඥාන ශක්තිය තියෙනවා යම් දවසකට සසරට වැදුනේ සසරට වැදුනේ මේ විඥාන ශක්තිය කරපු විඥානයේ ක්‍රියාව නිසා ඒකට අපි කෙටි පොඩ්ඩක් මතක් කරලා දෙනවා නම් මෙන්න මේ කියන්නේ කාම පහක් එක්ක අපි නෝන සත්‍යයේ කියන කාම පහ රූප ශබ්ද ගන්න රස ස්පර්ශ කියන මේ කාම පහ එක්ක අපි නෝන ලෝකයේ තියෙන පහ කියන්නේ ලෝකේ තියෙන පහ එක්කම විතර බැලලා නිසා කිව්ව සත්‍ය කියලා. මේ ඇලුඩයි කියන්නේ ඇලුඩයි කියන්නේ ඇලුඩයි කියලා කිව්වේ විඥාන වීම. නිසා යන්නේ. විඥාන වීම නිසා නේද ඇලීම නිසා විඥාන වුණා කියවම ඇලීමේ ශක්තිය තිබිච්ච නිසායි විඥාන වුණේ. මොකද දැන් රූප කාමයේ කියන එක කන්දක්. කාන්දමට ඒකට ගොදුරවලදී අහු වෙච්ච හැටි ඇලෙනවා. හැලෙන්නේ කියන්නේ කොහොමද? විඥාන වෙන විඥාන වීදෙනුයි අර අර සත්‍යක යොමු වීම සිද්ධ වෙන්නේ. ඒක තවත් ටිකක් තෝරන්න වෙනවා. කොහොමද? ඕක බෙදුවා බුදුහාම. බුදුහාමුදුරුවෝ නාම රූප. මම අභිධර්ම කාර්යය කියන්නේ. නාම රූප වලට බෙදෙනවා. නාම රූප විඥාන කියලායි ආ මේකේ පිළිවෙලේ දැන් මම මේ විඥාන කතාව මේ දිශා විඥානයේ දිශා ඇලීම නිෂ්පාදනය උදයි කියන්නේ ඇලීමේ කියන්නේ විඥාන වීමයි කියන එක කියන්නේ මේ අපි මේ තරම් උසාවන්නේ මොකද්ද මේ අර කාන්දමට ගොදුනවන දේ මුණ ගැහිච්ච හැටි හමු වෙච්ච හැටි අපේ කියන්නේ එහෙම දෙයක් යොමු වෙච්ච හැටියේ නාම කියන්නේ මේ කාන්දම ඊට දැනෙන. ඒ පැත්තට යොමු වෙනවා. අන්න පළවෙනි කරන වැඩේ. නමුත් මේ සාමාන්‍ය ගණනේ හොද වෙන්නේ. නාමයේ කියන්නේ සිත. රූපේ කියන්නේ මේ හැට පේන ඔක්කොම රූප තමයි. ඔන්න බොහොම ලේසි තෝරගන්න. කිසි කරදරයක් නැහැ නාමයේ කියන්නේ සිත. මොකක්ද මොකක්ද? ඒක ඔහි තිබිච්චා. වැඩක් ගන්න බැහැ. ඒ සියලු පුරුෂ කතා සියලු ක්‍රමෙන් කියලා තියෙනවා. මෙතන පෙන්වන්නේ විද්‍යාවක්. මොකද මේ අපේ ජීවිතේ එකත් ඒ බාහිර ලෝකයක සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? මර කාන්දම අර ඒ බදුරන දෙහි ගෝචර වස්තු හම්බෙච්ච හැටි දැනගන්න වෙනවා කියන්නේ ඒක යොමු වෙනවා. ඒක හැම ශක්තියකම තියෙනවා. ඊට පස්සේ රූප කියලා බුදු රූපේ කියලා කියන රූපණය වෙනවා. මොකක්ද දෙන්නේ? අර යකිනොත් එක්කම අර ඒ දැනෙන රූප කලාපයේ නැත්තම් පරමාණු තුල තිබිච්ච ශක්තිය වෙනස් වෙන වෙනස් වෙනකන් ක්‍රියාවේගයට වැඩි වෙනවා ක්‍රියාවේගය දුක් වෙන කියන්නේ ඒක තිබිච්ච ශක්තිය වෙනස් වෙනවා ඒකට තමයි විඥානය ඔන්න ඕකද ගොඩක් එනේ මම දැන් ඒ වගේ ඒ ඉඳලා ගන්න ඕනේ ඒ මොකද්ද කියලා බලන්න යන්න. එහෙනම් ඒ ශබ්දයට යොමු වීම අර යොමු වීමේ කියන එක අර ශබ්දය නිසා ඇහැරුණ අවස්ථාව වගේ. දැන් ඇහැරුණා. එතකොට ඒ ශබ්දය අපු දිහාවට දෙල්ල දික් කළා බැරිල්ල තමයි සතුටුකලේ කියලා. ඉතින් ශක්ති දැන් අපි කතා කරන්නේ ඒකාන්ත ඡත්තේ ඉස්සෙල්ලම වෙනවා යමු වෙනවත් එක්කම යාගේ ක්‍රියාකාරී වේගය යම් රිද්මයකට වැඩ කරන ඒක විචාර ඊට වඩා වෙනස් රුප්පණේ වෙනවා රුප්පණේගේ ඒ ක්‍රියාකාරී රිද්මය වෙනස් එතකොට මේ පරමාණුව වෙන්නේ මොකද්ද ටුපුරු ටුපුරුමා වෙන්නේ මොකද්ද රත් වෙනවා ඔය රත්යෙන් තමයි මේ මුළු ඇඟම හැදෙන්නේ අපි ජීවත් වෙන කියන්නේ පරමාණු පූර්වක පරමාණු පුපුරෝ පුපුරෝ හේ ඉන්නවා මේ ගණන් කියලා මොකුත් නැහැ ඉතින් ඒ වෙලාවට වෙන්නේ මොකද මේ ප්‍රමාණයේ තියෙන ශක්තියම තමයි අපිට ලක් කරන්නේ. එතකොට දැන් ඔන්න විඥානය පිළිබඳව අපිට එක්තරා ප්‍රමාණයක සෑහීමක සෑහීම කෙරේ වෙත එක්තරා හැඟීමක් ගන්න ඕනම කරුණ කිව්වා. එතකොට සංඥා කියන කතාව දෙකක් කියන කිව්වෙ මොකද? මේ විඥාන කියන ශක්තියම මුලින් කිව්වා සතෙක් වශයෙන් සසතෙන් ඇලිලා ඇලීම ඇති උනේ මේ විඥාන ශක්තිය නිසා. ඒකේ විඥාන ශක්තිය සංසාරය ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ප්‍රඥාව ප්‍රඥාව කියන එක මොකක්ද? ප්‍රඥාව කියන්නේ ඒ තමා මේ කාලාන්තරය අනාදීමත් කාලයක් මුළුල්ලේ සංසාරේ ඇවිල්ලා ඇවිල්ලා විඳෝමින් ඇවිල්ලා ඇවිල්ලා විඳ වීමේ උද්දභාවය. විඳ වීමේ අයිතිවාසිකම්. මිනිස් ආත්මයටත් ඇවිල්ලා. ඒක හැම පැත්තෙම එකම සතෙක්ක නොවිදින විඳවීම අපි විඳිනවා. ඒක ප්‍රශ්නයක් කතාවක් නෑ. කොයි නිමිත්තෙක් වුණත් කිසිම ලෝකේ වෙනසක් නොවිඳින විඳින් මිනිස් කියන සතා විදිහට. ඒ විදිහේ එකෙන් පිළිගන්න ඕන කල්පනා කරනකොට වැටේ. මොකද ඒ <clears throat> විඳවලා විඳවලා බුදුදහම මේ විඳීමේ தත්ත්වය සදාකාර මිනිස් සිත කාවද්දන්න පුළුවන් විදියට අවබෝධ කරගත් අර ශ්‍රේෂ්ඨ උත්තමය ලෞත්‍රා බුදුරේ ලෝක පහළ වුණාට පස්සේ ඒ උත්තරයා ඒක පරීක්ෂණයකින් මේකේ රහස හොයනවා. බොහෝ කාලයක් මහන්සි වෙලා මේකේ රහස හොයනවා. රහස හිවීමේදී හමු වුණාට පස්සේ මේ අපි දැන් මේ කතා කරන මේ කරුණ මේකේ විද්‍යාව උන්වහන්සේ ලෝකෙට දුන්නට පස්සේ ඒ විද්‍යාව පිළිගැනීමට තරම් සුදුසු ශක්තියක් ඒ මොකද්ද මේ ශක්තිය ධර්මයේ පරිහරණය කියන එක ඒ ධාරණය පරිහරණය කියන එකේ තියෙනවා මේ ධාරණය කරන දේ තමගේ මනෝධාර්මයේ තැන්පත් වෙන දේ පරිහරණයක සමාත යහපත සැලසෙන ආකාරයේ පරිහරණය කිරීමට තරම් කවුරුත් පරිහරණය කරනවා යහපත ඒ ගානට අර පුළුවන් කාර්කම දියුර වෙච්ච සමයේදී අන්න අර බුදුදහම කියන ඒ විග්‍රහයන් අහපුවාට පස්සේ ඔන්න එයාට හිතක් පහළ වෙනවා එයාට ඕනකම ඇති වෙනවා මේ මේක ඔක්කොම වෙලා තියෙන්නේ මේකයි රහස. රහස කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය ඒකෙන් සිද්ධ වෙනවා. මොකක් නිසාද කරන්නේ? කාන්දම නිසා. එහෙමනම් කාන්දම නැති උදාට ඒ කරන්නේ කරන්න බෑ. ඒක නිකව කරන්නේ ඒක නැති උදාට කරන්න කරන්න කරන්න කෙනෙක් නෑ. කරන්න හේතුව. ඒක නිසා දැන් මේ ලෝතර බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ මොකද්ද? ඒ ක්‍රියාව කරන කාන්දම නැති කරන්නේ. ඒ කාන්දම නැති කිරීමට උදව් ගමේ කාමයේ නැති වෙන්න උන්වහන්සේ ක්‍රමයක් දෙනෝක නිවන කියලා එකක් දෙන්නේ. නිවන ඕන මේක නැති කරන්න. මේක නැති කරලා නිවන් දකින්න නෙවෙයි නිවදිව යනකොට ඒක නැති වෙනවා ඒක නැති උදාට මෙයාගේ සනසිල්ල සංගිලා. ඒතකොට බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කියලා වචනයක් පාවිච්චි කරා. මොකද්ද මේ නිවන් දකින්නේ? මේ නිවන් දකින්න කියන්නේ ප්‍රත්‍යාවය කියන ඈ විශේෂයෙන් දන්නේ කියන්නේ. පැහැදිලිව දන්නේ විශේෂයෙන් ඒ කාරණය පිළිබඳව දන්නේ කියන දැනගන්නේ කියන පදාන පැහැදිලිව තේරුම් ගන්න. පදානාති කියන මේ කොටසට වට සමාගීත වැටිලා මේ කාමය නිසායි මේ සියල්ල සිදුවෙන්නේ කියන කාන්ද කාන්දම හැදෙන්නේ රත් වීම උඩයි. රත් වීම හැදෙන්නේ ස්පර්ශය මතයි. කන්‍යසා රත් නොවෙන්න මං ස්පර්ශ නොකර ඉන්නවන ඒකයි සාස්ත්‍රේ. තේරුම් ඒක තමයි. ස්පර්ශ කරන්නේ කියන්නේ මොකද්ද? චිත්ත විසි චිත්ත තවත් එකක් එක්ක ක්‍රියා කරන එකයි අපි ස්පර්ශය කියලා කතා කරන්නේ. එතකොට ඒ ස්පර්ශය අර නිමිත්ත එක්ක ස්පර්ශ කිරීම සප ලැබීම සඳහා කරන එක කොයි සාමාන්‍ය මිනිහා අපි කවුරුත් පිළිගන්නේ. එතකොට ඒකත් එක්ක ස්පර්ශ කිරීම නිසායි අර දුක් ජනකාමය හැදෙන්නේ. දුක්ජන කාමයේ හැදෙන්නේ ඒ ස්පර්ශ කරුණ නිසා. එතකොට ඒ ස්පර්ශ කිරීම නවත්තනවා නම් රත්ති මාර්ග වෙනවා රත්ති මාර්ග වෙනවා නම් කාමේ. එන කාන්දම නැති. එතකොට කවදා හෝ ඔය කාන්දම නැති වෙනකම් මේ කාමේ රත්තිම අඩු කර කර අඩු කර කර සියල්ල කෙරෙහි කියන්නේ බැලීමේදී ඇසීමේදී ආග්‍රහණ කිරීමේදී රස විඳීමේදී ස්පර්ශ කිරීමේදී ඒ රත්තිම නවත්තන්න මා විසින් අර ස්පර්ශය සිත ස්පර්ශ කරන එක ක්‍රමානුකූලව අනුකරණය කියලා අඩු කිරීමේ මතය එතනින් දාබැටි ඒ මොකද්ද ඒ එයාගේ ප්‍රඥාව එක දැරීමක් ඒ නමුත් එතනින් ඒක සීමා වෙන්නේ ඊළඟට ක්‍රියාවට වැටෙන ඒ ක්‍රියාවට වැටීමෙනුයි අර නිවීම ඇති වෙන්නේ ඒකයි ওই නිවීම කියන කතා කලේ බුදුහාමුදුරුවෝ රත්නයක නිවපන් නිවනකොට උඹේ දුක නැති කරන්න අර දුක ඇති කරන කාමයේ අඳු වෙනවා එතකොට හොඳටම පැහැදිලි එක්තරා ශාස්ත්‍රීය ක්‍රමයක් යටතේ එක්තරා විද්‍යානුකූල සංවිධානයක් යටතේ ජීවිතයේ දුකින් මුදවන්න හරියට ශාස්ත්‍රය ඉදිරිපත් කළා කියන බව. ඒත් හැම එකම හේතුඵල න්‍යාය බුදුහාමුදුරු කියලා තියෙනවා. එතකොට අර නිවීම ඇති කරන එක්කෙනා ප්‍රඥාව පාවිච්චි කරනයි කියලා දල වශයෙන් ගත්තාම මොකක්ද යා කරන්නේ? ප්‍රඥාව අපි තෝරලා දුන්නා ප්‍රඥාව යන්නේ නිවැරදි තීරණය. එතන ප්‍රඥාවට වෙන මොකුත් නෑ දුක්ඛ ඥාන ලබනවා නෑ. නිවැරදි තීරණය. මොකක්ද මේ නිවැරදි තීරණය? නිවැරදි තීරණය කියේ අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ කාර්මායේ අවස්ථාවේදී ඒ හැම අවස්ථාවකම යන හිතන්න වෙනවා. මොකද මේ දර්ශනයේ මගේ හිත වැටීම නිසා මගේ දුස් මගේ සිත ත්‍රිවිධ තත්ත්වයෙන් වෙනස් වුණා වෙනස් වෙලා දැන් ඒක දියුණු වෙගෙන එනවා මොකක් නිසාද අන්නහවල් වැරදි බලාපොරොත්තුක් උඩ මම හිතවල කරන්නේ ඒත් ඒ වැරදි බලාපොරොත්තුව අයින් කරන්න ඕන කොහොමද නිකම්මත් බෑ මේකට හේතු පෙන්වන්න ඕන හිත මොනවාද හේතු ඔය විදිහට හිතපුවාම යටදුක් වැඩි වෙනවා දෙක කොයි විදිහටද? ඔය පිළිබඳව තියෙන ස්පර්ශය අනු කරන්න ඕකේ පිළිබඳව තියෙන බැඳීම අපි කතා කරනවා ධර්මයෙන් බැඳීම. ඒකත් එක්ක බැඳීම හරින්නයි මේ බුදුහාමුදුරුවෝ වදාළේ. එතකොට බැඳීම ආධාර නැහැ කියන්නේ මොකද්ද? ඒකත් එක්ක අතුල් වෙන ගතිය අයින් කරන්නේ කියන එකයි බැඳීම නවත්තන්නේ. ඒ ගැන හිතන්න දෙයක් මට නැහැ. එයා කීකෝර වෙනවා. ඒක එයා කරගත්තා. මම වගේ කෝරු එයා වගේ කෝරු නිකන් හොඳ නෑ එයා හුණු මොනවයි ඔගේ අතුල්කට මට ඇති වැඩේ මොකද්ද මම රත් කරගෙන මගේ ගිනියම් කරගන්නේ කියලා ඒකට ඒවා නොසිතන්නද ඔය කියන්නේ නෑ නෑ ඒවා අපි හිතුවට වැඩක් නෑ ඒකෙන් බේරෙන්න යාදු ගව්වක් කරන එක අපේ සත්පුරුෂ තමක් නැත්නම් අර නිවීම තවත් නිවෙන්න හේතුවක් නැතුව මෙහෙම හොඳ නෑ අර එහෙමයි හොඳ ඕවා අප්ප ගිනියම් කරගත්තාම අර යට යහපතක් වුණෙත් නෑ Tamanට යහපතක් වෙන්නේ නැහැ අන්න ඒක නිසා විඥාණය වෙන එක හරියට කොහොමද කිව්වොත් දැන් ප්‍රේක්ෂන් වලින් ජලාශ වලින් වතුර අරගෙන ඒක සුද්ධ වෙලා යන්නේ යම් යම් රසායනික ද්‍රව්‍යයන් යොදලා එතනින් මෙහාට එනකොට සුද්ධයි. අර ඒ දෙන්නේ ඉතින් පොළොවේ ආරේ මේ අකිල්ල. නමුත් අර එනකොට මිනිහාට පරිහරණය වෙන සූතු විදිහට ඒ සියලු විෂ බීජ දෙක කරලා අපිට ලැබෙන සලස්සන. ඒ එක සෙව්වක ඉඳලා. විකතම පටන් ගන්න නෙවෙයි. අන්න ඒ වගේ මේ විඥාන ප්‍රඥා විඥාන දෙක. විඥානයේ ස්වභාවයෙන් තියෙන එකක්. ඒ කියන්නේ සත්‍ය ඉන්නකම් පවතින එකක්. ඒකට ප්‍රඥාව කියන්නේ ඒ විඥාණයෙන් සිදුවෙන දේ. Tamanta අනත්තකාරී නොවන ආකාරයෙන් සංවිධානය කරගෙන සකස් කරගන්න පාලනය කරගන්න හදාගන්න යොදන සිටිවිලි ක්‍රමයක් තමයි ප්‍රඥාව. ඒකට හැම වෙලාවෙම විඥානයක් තියෙනවා හැම වෙලෙම සුද්ධ කරලා පාවිච්චියට ගන්න. එතකොට දැන් ඔන්න පේනවා මේ විදර්ශනාවේ කියලා මේ කතා කරන්නේ මොකද්ද මේක කියන්නේ? ටික වෙලාවක විදර්ශනා වෙලා නිවන් දැකලා ඉඳින්න බෑ. දිවාරය දෙක්කී Tamanda හිතන හැම එකක්ම ඒ දැනීම ඒ ඒකේ ස්වභාවය දැකලා හැම වෙලෙම හැම සිතිවිල්ලක සුද්ධ කරන්න වෙලා තියෙනවා. එක බිඳුවක් එකක් අමතක වුණොත් එක එක සිතවිල්ලක් අමතක වුණොත් ඒකෙන් ගලාගෙන යන දෝර පාරේ කොච්චර යන්නේ කියන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ අප්‍රමාදයෙන් සම්පාදේ. ප්‍රමාද වෙන්නේ නැහැ. ඒක කියන ප්‍රමාදයෙන් පරක්‍රත ඉක්මනට දණිගිනි ගාලා කරගෙන බලන්න ඕන නෙවෙයි. එකක්වත් අමතක වෙන්න දෙන්න එපා ප්‍රමාදය. ප්‍රමාදය කියන්නේ ඒකටයි හැම එකක්ම ඒ විදිහට කරෙන්න බබග බෑ. ඒක කොහොමද කරන්න බුණාද කියලා අපිට කෑම කන්න ඕනේ නාන්න. පුළුවන් නම් එහෙම කරන්න. ඒකට බුදුහාමුදුරුවෝ මගේ දුන්නා මහා කරුණාව. මොකක්ද මේ දුන්නම හැම වෙලේම සිතට උගන්වන්න කිව්වා මේ ලෝක දහකේ කිසිවක් නිත්‍ය නොවන බව. ඔච්චරයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. සිත පිළිගත්තොත් ලෝක දහකේ කිසිවක් ඒ විදිහට නැහැ එච්චරයි එච්චරයි එතනින් එතනින් එතනින් එතනින් ඉවරයි කියල. කිසිවක් එක ඇතිල්ලෙන්නේ නැහැ. මොකද ඇතිල්ලෙන් දෙකක් නැහැ. ඇතිල්ලෙන් දෙකක් නැති නිසායි ඇතිල්ලෙන්. ඇතිල්ලෙන් දෙකක් නැති බව ගන්නන්නේ කියන එකයි බුදුහාමුදුරුවෝ සියල්ල අනිත්‍යයි කියලා කියන්නේ. ඒක සියල්ල අනිත්‍යයි කියන්නේ මොකද්ද? දැන් අපි යම් කිසිකට ආදරය වෙනයි කියලා කතා කරනවා. ආදරය කියන එක අමනාපය කියන එක අනාගත සිද්ධියක් වර්තමාන කාලේ. වර්තමානයේ දිහා බලාගෙන අනාගතයට විකම් කරන පැති දෙකක් තමයි ඒවා ආද ලෝභයේ ද්වේෂයේ කියන ආදරේ යනවා. ඒතකොට දැන් යම් කිසි කෙනෙක් හොදක් කරනවා. ඒ හොද කරපන් ඒ මිනිහා කරපඩේ හොදයි. ඒ මිනිහා හොද නැහැ. එතකොට මේ මිනිහට ඇලෙන්න දෙයක් නැහැ. ඒ වැඩේට ආදරේ වෙන්න දෙයක් නැහැ. ඒ වැඩේ කරීලා ඉවරයි. මේ මිනිහා මම දන්නේ මොන විදිහද? දැන් එයාගෙන් කෙච්ච වැඩේ හොදයි. වැඩේ විතරයි හොඳ. තවක බුදුහාමුදුරුවෝ නජත්තාවසලෝති නජත්තා හෝතු ආත්මනෝ කම්මන ක්‍රියාවෙන් වසලෙක් වෙනවා ක්‍රියාවෙන් බමුණෙක් වෙනවා මිස පුජ්‍යලෙක් බමුණෙක් පුජ්‍යලෙක් මේ වසලෙක් කියන්නේ වසලයට පුළුවන් බමුණු වැඩ කරන්න බමුණට පුළුවන් වසල වැඩ කරන්න වසල වැඩ කරනකොට ඒක වසලයා බමුණු වැඩ කරනකොට ඌ බමුණා නේද ඒක අන්න එතකොට දැන් අපිට ඔය මතය උඩ හඳනකොට ඇලින්ද දෙයක් තෝකේ නෑනේ වස්තු තියෙනවා ඒ වෑන් කොහොම හොනාලේ කෙලෙනවා. කොහොම නරකවලේ කෙලෙනවා. ඉතින් මේ වැඩේ නරකයි ඒ වැඩේ හොඳයි. ඒකට ඇලෙන්න දෙයක් නැහැ. දැන් මිනිහ බයි. එනියා බයි. බයි නොකට. මේ බයිනේ කොහොමද නැහැ. අර මිනිහ හොඳුන් නැට දන්නේ ඔය શબ્දේ හොඳ නැහැ මට එච්චරයි. ඈ ඒ මිනිහ ඒ මිනිහ ගැන මට කතා කරන්න දැන්. කොයි මිනිහ ගිහිල්ලා ඔතන බැලලා ගිහිල්ලා අනිත් දොර කොටට ගිහිල්ලා අනේ මොකද කියන්නේ. එතකොට එළිය මෙතන බයි අරතනකට කියන හොඳ කියලා. අනේ බුදු මහත්ය කියලා. ඒ කෙනෙක් හදන්නේ කෙනෙක් ඉන්නව ඔන්න. සමහරවල් දැන් දේශන බයි. දැන්ලා ඉතින් ඊට පස්සේ ගිහිනවා වඳිනවා සමා වෙන්නවා අනේ මට වැරදිලා. ඉතින් අර මිනිහා හොඳද අර මිනිහා නරකද? කියන්න තෝරන්න බෑ. සංකීර්ණ වස්තුවක් ඒක. බලනකොට මේ වැඩේ හොඳයි මේ වැඩේ නරකයි කියන උදා පුජ්‍යලයා හොඳයි නරකයි කියන. පුජ්‍යලෙක් එක්කනේ අපේ මේ වැඩිලදී ක්‍රියාවක් එක්ක බැඳිලා නැහැ. මොකද ක්‍රියාව එතනින් එතන යනවා. ඔන්න ඔය හැඟීම හිතට දුන්න හැටි හිත ඒක පිළිගත්තොත් ආදරය වෙන්න කෙනෙකුත් නැහැ. අමනාප වෙන්න කෙනෙක්. අමනාප ආදරේ නැත්තම් ඒ අමනාප ආදරය කියන මේ දෙක නවත්තන ශක්තියද කියන ප්‍රඥාව කියලා අන්න ඒක නිසා විඥානය එකක් ප්‍රඥාව එකක් කියලා බෙදුවා. සෙල්පා. දැන් තේරෙන්නේ නැති අපි කොයිතරම් මෙයයි කොයිතරම් වාසනාව. මොකද? දැන් දන්නවා මෙයයි කවුරුත් දුකක් නැතුව ජීවිතය සමසා ගන්න තියෙන මඟ පෑදීමේ උත්තරා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලිනුයි ඒක දීරාජින්ගේ තුලින් අපිට මේක දැනගන්න නම් දැන් මේකට කාටවත් වාසනාවන්ත ජීවිතයක් කරගන්න මොකද හැලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ තරහ කෙනෙකුත් නැහැ යාළු කෙනෙකුත් නැහැ ඕන කෙනෙක් එක්ක ආශ්‍රය ඕන කෙනෙක් එක්ක ආශ්‍රය කරනවා යාට කිසිම කුලයක් නැහැ අන්තයක් නැහැ ආගමක් නැහැ මොකුත් එයා ඒ ඒ අවස්ථාවට කවුරු හරි ඉන්න පොඩ්ඩක් මෙහෙන්නක මේක අල්ල ගන්නකො ඉතින් අල්ලගත්තයි කියලා එනිහා අවල ලොවන් දෙන්න ඕනේ නැහැ ඈ එයා හිටියන්ද යට කියලා අල්ලන්න පුළුවන් මිනිහ නිසා අල්ලන්න දීලා ඉතින් අල්ලන්නේ කොහොමදයි මේ මිනිහ කවුද දන්නේ හොඳ දන්නේ නැහැ මේ මිනිහ ගැට හොදක් දුන්නේ නැහැ ඒ වැඩේ හොඳයි කරන කරන වෙලාවට ක්‍රියාව විතරයි හොඳ නැහැ ඒක නිසා අපි වීර්ය කරන්නේ ඒ ක්‍රියා නරකී කියන සම්මත ක්‍රියාවල් වලින් අයින් වෙලා හොඳින් කියන සම්මත ක්‍රියාවල් වලට අපි සතුට වෙනවා ඒ මොකද තනසේ ඉන්න පුළුවන්. ඒක උඩයි අපි මේ ආදරේ උනේ අමනා. ඒක නිසා ඇත්ත වෙනකොට අමනා වෙන්න පුජ්‍යලේකුත් නැහැ. අමනා මනා වෙන්න පුජ්‍යලේකුත් නැහැ. ඒක වැටෙන්නේ ප්‍රඥාව නිසා. එතකොට ඔය ප්‍රඥාව හැම සිතිවිල්ලකටම සම්බන්ධ වෙනවා අනිත්‍ය ස්වභාවය මත. පන්නෝකය අපි දින දේශනාව දැන් ඕනෑම ප්‍රශ්නයක් තවත් ඉතින් අහන්න කියලා නහන්න පුළුවන්. මම හිතන්නේ යම් යම් දෙයක් විස්තරයක් විශ්වාසය නැතර කරගන්න නිමිත්තේ යන අපි යථා ස්වභාවය මොකද දැනගන්නේ. ඒක සමාන අතරින් සාමාන්‍ය දේශාලවල තියෙන මේ අපි යම් නිමිත්තක් අපේ රත්ති වැඩ කරගෙන යනකොට නිමිත්ත මාරු කරන්නේ. හත්වසේ මේ නිමිත්ත මාරු කිරීම පසුට ඉස්සුමක් වෙන්නේ නෑ. නෑ ඒක දන්නවා කියන්නේ දැරි දැන මීහට කරන්න වෙන දුවන එක. පුළුවන් නම් ඒක ගහගන්න එකයි තියෙන්නේ. බැරි නම් පැල්ල දුවන්න. හැබැයි බැරි මිනිහ හිටියොත් හොදටම මුටි ගන්න. ඒක නිසා නිමිත්ත මාරු කරන්නේ. එහෙනම් දැරි දැන පැනලා දුවලා මුටි නොකා ඉන්නවා සත්‍යය. ඒ හැබැයි නෑ මම නිමිත්ත මාරු කරන්න මම ඉන්නවා ගැන අහන්න තමයි ඉන්න පුළුවන්. හැබැයි හිතන රැක ඉන්නේ. ඊට වඩා වෙලයි මෙතන බෑනේ අන්න ඔතන ජීව කරනවා මොනවා කරන්නේ බැරි මිනිහා එහෙම කරගන්න. අර බැරි මිනිහට දුන්න මේක. තේරුණාද? ඊළඟට මම හිතන්නේ කවුද? මේ සූත්‍රය මොකද අපිට විඥානය අපේ ජීවිත බලපෑම් කරන අපිට ගන්න පුළුවන්. මොකද? රටේ සංස්කාරය. ආ රටේ සංස්කෘතියේදී මේ මහා ධර්ම කොළම කරගන්නවා, ජීවිත දාස් කරගන්නවා. ඔව්. ඉතින් දැන් මේ මේ අනේ ඔව් ඒකනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට මේක හිතන්නවත් මෙහාට එන්නවත් මොලයක්. ඒක නිසා <laughs> කරන්න දෙයක් නැහැ. වැඩිපත්යේ ඉන්න මිනිස්සු. අපි මේ සාප්පෝල කලිතන් සූත් අරම හොඳට තියෙනවා. අනේ මොකද වැද්දෝ අකින් නැත්. උන් මේවා කියන බවවත් දන්නේ නැහැ. උන් දන්නේ පොඩ කිසිනා ඉතින් මොනවාරි එල්ලගෙන තවද ගත කරනවා. ඉතින් සමාජයේ මිනිස්සේ ඒක විදියයි. ඉතින් ඒවට අපිට කන්දක් නැහැ. අනුන්ගේ ඒවා වල හෙවිලන්න නෝනවන්නේ අපේ දෙන්න දැන් හරි ගත්තම අපටවත් දෙතෙනී තියෙනවා. නැත්නම් අනුන්ගේ වහලක් හරි ගත්තම කියොත් අපේ වහලෙත් නෑ උන්ගේ වහල. හොඳයි පින්නතුනි මම හිතනවා විතරයි මේ අන්න තියෙන්නේ. දැන් මේ ආකාරයෙන් මේ පින්න පිළිස මේ ධර්මයේ දැනගෙන තිවාරයදී කිපුණු පුළුවන් විදිහට මේවා පරිහරණය කරනවා නම් ජීවිතේ පිළිබඳව මොන ප්‍රශ්නයක් හිතෙන්නේ. අදලාට මහත්යව වාගේ නොයෙකුත් දෙනා නොයෙකුත් දුක් විඳිනවා. නමුත් ඒ සෑම දෙනාම දුක් විඳින්නේ මේ කාරණයට පිට වැටෙනකන් ඒ දුක් තාම අපිත් විඳිනවා. ඒ ඇත්ත විතරක්. අපි ඒව අහලා දුක් විඳිනවා. ඇයි අපිත් තියෙනවා තාම ඒකට අතුල් නොවිච්ච ගන්න. ඒක නිසා මේවා එකක්වත් දුක් නෙවෙයි ආයේ අටවාචකම්, ඒ අටවාචකම් දුකින් අයින් වෙලා සපෝට් වීමට මේ ධර්මයේ කාටත් උපකාර කරගන්න පුළුවන්. ඒකෝට දැන් මේ පිළිවෙත් පිළිසෙ ඊට අනුකූලව ජීවිතයක් ගෙන යන තියෙන බලවත් ඕනෑකම නිසයි මේ තරම් උනන්දුවක් දක්වන්නේ. ඒක නිසා ඒ එවැනි පිරිසකට වෙන්නා වූ යහපත සම්භාගෙන ඊට අනුව සතුටටපත් වෙන්නා වූ ලෝක පාලක සාසන පාලක මේ ස්ථානයට සම්මිය ස්ථාන වලට අභාගයතු කරන්නා ස්ථාන වලට අධිග්‍රහ සීනු දිවි රාජ සමයා මේ නෝදම්බි මේ සෑම දෙනාටම තම තමන්ගේ ජීවිතයේ යථාර්ථය පත් කර ගැනීම සඳහා ජය උත්සාහයක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයාට තම තමන් නම් ඉන්න සීමේ පරිලෝකයේ මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාටත් බොහෝ පින්තුන්නත් දෝසපින් තම තමන්ට මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවා ගන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා කියලා කරගෙන චිත්තාවචාරම් වේවා යවතේ ඉන්න බින්දෙට සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලිස්ස නිච්ඡුම්මද්ධාවචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සම්ප සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු